කතමෝච භික්ඛවේ සම්මා සති ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේසු චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං වොච්චති භික්ඛවේ සම්මා සතිති ගෞරවනීය ලෝකාවතර මහා සංඝරත්නයේ අවසරයි මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන එනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ සතියේ ඉදිරිපත් කරගත්ත මාතෘකාමයි සතියමයි සම්මා සතියමයි මේ අපේ 104 වෙනි ධර්ම දේශනාව. අපි ගිය වතාවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කීප වතාවක් මීට කලින් සාකච්ඡා කරපු මේ සතිය කියන চৈতසිකේ ඉදිරිපත් කරගත්තා. ඒ ගිය වතාවට ඉදිරිපත් වෙනකොට ධම්මානුපස්සනාවේ පච්චපබ්බයේ ඊපාණගාමනී ප්‍රතිපදාව වශයෙන් දක්වන මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වශයෙන් මේ සතිය දැක්වෙන්නේ සතියේ උත්කෘෂ්ඨම අවස්ථාවක් මාර්ග චිත්තයට කිට්ටු කරපු ධර්මයට හොඳ මනාකොට පිහිටි සුපතිච්චිත වෙච්චි කේවල පරිපූර්ණ සතියක් සුපටිච්චිත සතියක්. වේකුල්ල සතියක්. ඉතින් ඒක ඇත්තටම කියවීමෙන් රස විඳින්න පුළුවන් සාකච්ඡා කිරීමෙන් රස විඳින්න පුළුවන් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථාවක්. නමුත් යෝගාචර ජීවිතය ගත්තාම වැදගත් වෙන්නේ ඉන් මෙපිට ඒ தත්තර පස්සනකන් දුරු වෙන්නා වූ සතිය සම්බන්ධයෙන් අපි කුමක් කටයුතුද කොහොමද ඒක අඳුනාගන්නේ කොහොමද ඒක තනවා වඩා ගන්න පිළියම් කරගන්නේ කියන එක වැදගත් වෙනවා. ඒක නිසා මේ උත්කෘෂ්ඨ වශයෙන් විස්තර කළ යුතු තිබුණත් අපි පුළුවන් තරම් ප්‍රෝධනයේ සලකලා මෙතන සතිය පිළිබඳ නැවත මතක් කර ගැනීමට සුදුසු අවස්ථාවක් කරගෙන යෝගාවචරණගේ පැත්තෙන් බැලීමටයි අද මේ තවත් වාරයක් ඉදිරිපත් කරගන්නේ. ඊ වතාවේදී අපි සතියක් අප්‍රමාදයක් කියන මේ සරුවච්ච සාසනයේ සඳහන් වෙන බොහෝම වටිනා වචන දෙකක සමාන භාවයක් ප්‍රෝජන සලකා ඉදිරිපත් කරගත්තා. මේ නිසා අප්‍රමාදයේ කියන වචනේ දන්නා කෙනෙක් ඉන්නවනම් හිතා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මාර්ගයෙන් සතියට එළියක් අවබෝධයක් ආලෝකයක් පට ගන්න. එතන සතිය පිළිබඳව යම් හැදෑරීමක් භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම් මේ තමයි අප්‍රමාදය කියන්නේ කියලා ඒ එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් සමාන කිරීම යෝගාවචරයේකට පහසුවක් යම් කිසි ප්‍රස්තාවක් ඉද ප්‍රස්තාවක් ලබා දෙනවා. ආන්න මේ ප්‍රමාදය අසතියක් අප්‍රමාදය සතියක් කියන කාලෙක මේ එකිනෙකක ඇත්තා වූ විරුද්ධාර්ථ පද ආදී දලකීමේ එදිනදා ජීවිතයේ අත්කට වතාවක් 10 වතාවක් මේ සතිය නැවත නැවත මතු කරගන්නට අඛණ්ඩ සතිය පවත්වා ගන්න උදව්කාර කරනවා. මේ අප්‍රමාදයත් කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදය කියලා දෙකට කඩාගත්තා. කාරක අප්‍රමාදය කියලා කියන්නේ අප්‍රමාදීව ගතකරන්න කිවිසගෙන නැත්නම් යෝගාවචරයේ වශයෙන් තමන් හඳුනාගෙන නැත්තම් ලෝකයේ පෙනී ඉඳලා දවස පුරාම සතියෙන් ගත කරන්නට යෙදিলা හිත යොදලා ගත කරන කෙනාට බොහෝ විට ඒක වැටහෙන්නේ නැත්නම් ජීවිතේට සම්බන්ධ වෙන්නේ සතිය නැති වෙච්ච වෙලාවේ අප්‍රමාදේ නැති වෙච්ච වෙලාවේ අන්න මට දැන් සතිය ගිලිහිදියා ප්‍රමාදයට වැටුණා කියලා තමයි තීපත් වෙන්නේ. මේ සීපත් වීම තමන් පාපතරේක පෞකාරයේ එහෙම නැත්නම් <clears throat> කෙලදීත කෙනෙක් කියන පැත්තකට වැඩිච්ච කෙනා. වෙන විදිහට කියනවා නම් චාරිත්‍ර වාරිත්‍ර දන්නේ නැතුව නිතරම නොකල යුත්ත කරමින් කල යුත්ත මගහරමින් ඉන්න කෙනාට ඒකම ධිට්ඨ ධම වේදනීය කර්මයක් බවට පත් වෙනවා. එතනම Taman දවන්න, තවන්න, පචකවන්න, පරත්ත ගන්න, පත්තට අදින්න හේතු වෙනවා. එච්චර කෙරුවක්වත් මම සතිය පිටව ගන්න බෑනේ. මගේ සතිය කැඩෙනවානේ. නැත්තම් මම ප්‍රමාදයේ වැටෙනවානේ කියන විදිහට සතිය නැති බව ප්‍රමාදය ව්‍යාකහා ගැනීම ඔහුටම ඒක ඉෂටක්කමක් කරදරයක් පෑරිච්ච තුවාලයක් තව තවත් පාරනවා වගේ ගතියකටපත් වෙනවා. නමුත් සතිය පිහිටීමේ යෙදී ගත කරන්නේ සීලයක් වේවඳව චාරිත්‍ර ධර්ම වාරිත්‍ර ධර්ම දැනගෙන කාර්යයක් අතුව ඉදිරියට ගත කරන කෙනාට මෙතනදී අන්නේ වගේ පශ්චාත්තාවයක් ඇති නොවීම පිණිස පසුබෑමක් ඇති නොවීම පිණිස සරුවචනාංශي අතදීමක් කරනවා නෑ මෙන්න මේ විදිහට සතිය නැති බව තේරුම් ගැනීම සතියේ 150ක් වෙනවා සතිය පළුවක් බවට පත් කරලා පෙන්නනවා එනිසා මේ පුද්ගලයා මම දැන් සතිය නෙවෙයි ඉන්නේ මම ප්‍රමාදේ වැටලා ඉන්නේ කියලා දැනගත්තට අර තමන් පාවතරයේක වරදිච්ච කෙනෙක් පෙරදිච්ච කෙනෙක් කියලා පසුගාහන්ට යනවා වෙනුවට දැන් මම සීලෙක පිටලා තියෙනවා මම සතිය පිටන් දුක්ඛා කරලා තියෙනවා ඕක ඇති ඕම තමයි කොහොම තමයි සතියට පෙළඹෙන්නේ මේක තමයි මේකේ පළවෙනි සංඥාව මේක තමයි පළවෙනි හඳුනා ගැනීම මේක හොඳයි කියලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේක අගය කරලා තියෙනවා කියලා අර සාන්තියක් යම් කිසි ස්පාසුවක් යම් කිසි ජීවිතේ ප්‍රශ්න දිහා බලනකොට විකසිත වීමකට ඉඩ සපයනවා ඒකයි කියන්නේ කාරක අප්‍රමාදය මේ කාරක අප්‍රමාදයෙන් කරන්නේ පාපං පාපතෝ දිස්වා පාපං පාපතෝ දස්සේති කියන එක පාපය පාපේ වශයෙන් පෙන්වා දීම කාරක අප්‍රමාදය මේක ධර්ම දේශනා දෙකක් බුදුහාමුදුරෝ දේශනා කරන කුද්දක නිකායේ ද්වේමික වික්ක වේ පරියායන ධම්ම දේශනා. මහණි ධර්ම දේශනා ක්‍රම දෙකක් එකක් තමයි පාපං පාපතෝ දස්සේති. පාපය පාපේ වශයෙන් දක්වනවා පෙන්වලා දෙනවා. මේක තමයි අපි දාගත්ත ඒ කියන කාර්ක ප්‍රමාණය. ඉතින් පාපේ පාපේ වශයෙන් පෙන්වා දීම බුද්ධ ආදී උත්තරයන් වහන්සේකට ලොකුම ලොකු විප්ලවයක්. ලොකුම ලොකු දෙයක් සාසනයේ ලොකුම ප්‍රබෝධේ පූර්ණ විප්ලවයේ ප්‍රථමයේ ආරම්භය ඒ නිසා ධර්ම දේශනාවක් පිට කෙනෙක්ගේ අපි අහනකොට එයින් අපිට අපි කරන්නා වූ වැරදි වැඩක් වැරදි වැඩක් වශයෙන් දකින්න වනන්දක් ගන්න හම්බ වෙනවා නම් ඒ දේශකයන් වහන්සේට බැනීම හෝ ධර්මයේ දොස් දැකීම හෝ තමන් පාපේ පාපේ වශයෙන් දැකීම හෝ නරකක් වශයෙන් සලකනවා නම් උම්මත්තකයි ගොඩ ගන්න බැරි ලෙඩක්. ඒක නෙවෙයි කරුවචන් වහන්සේගේ හැකි සංඥාව පෙන්වන්නේ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්ම දේශනාවේ පාපේ පාපේ වශයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒක උත්තර ධර්ම දේශනාවක්. යම් කෙනෙක් පාපේ පාපේ වශයෙන් දැක්කනම් ඒක උට ලොකු දැකීමක්. ඒකෙන් තමයි යෝ හැදෙන්නේ. ඒක නිසා ඒක තමයි ධර්ම දේශනා දෙකේ පළවෙනි කොටස. ද්වේ ධම්ම දේශනා පරියායේන ධර්ම දේශනා දෙකක් මේ පවතිනවා පාපං පාපතෝ පස්සත පාපේ පාප වශයෙන් දකින්නේ කියලා. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ඔය සතිය සෝබරචෛතසිකයක් කියලා පැත්තට දාපුවාම පරහට ඉන්න ඕන ඕකයි. එතකොට හිතනවා පාපයක් පාපයක් වශයෙන් දැකීම සතියෙන් කරන්න බෑ. මොකද සතිය හිතින් හැම වෙලාවෙම පින්පත් වෙනවා. නෑ නෑ. එහෙම නෙවෙයි. පාපිය පාපිය වශයෙන් දැකීම තමයි සතිය කියලා කියන්නේ නැත්නම් කාරක අප්‍රමාදය කියලා කියන්නේ ඒකෙන් තමයි පාපය පාපයක් නැති බවටපත් කිරීමේ මූලික කුසල ඡන්දේ පහල කරගන්නේ. ඒක නිසා මේ පාප කන්ද තුලින් පාපය පාපේ වශයෙන් දැකීම තුලින් පාපයෙන් තොර වීමට ගොඩ ඒමට ධෛර්යයක් ඇති කරගන්නට කටයුතු කරනවා. මොකද සතිය කියන්නේ වටිනවා. අප්‍රමාදය කියන්නේ වටිනවා. ඒක නිසා මේ චෛතසිකය ඕනම හිතක්ක ਵਿਚාර දින තැනක පවතින චෛතසිකයක් හැබැයි මේ චෛතසිකය ප්‍රධාන බාරපත් වෙලා අඳුර පාමින් කියා පාමින් වැඩ කරන චෛතසිකයක් නෙවෙයි මුළු දැනෙන චෛතසිකයක් මෙන්න මේ බව දැකගෙන දැනගෙන සර්වචනාන්තේ යෝගාවචරණ මතක් කරන්නේ එනි මේකට මුළු ගැන්නේට දෙන්න එපා මේක රජ කරවන්න ඉස්සරහට ගන්න ඒ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඕනේ පාපයක්. ඒක පාපේ වශයෙන් දැක ගැනීමට කාරක අප්‍රමාදී වශයෙන් මේක උදව් කරනවා. ඒ උදව් කරලා ඒක ඒ ආකාරයෙන් සම්‍යක් වෙන්නේ දැක්ක නැත්නම් කවදාකවත් ඌ හදන්න බෑ. එහෙම නැතුව හැදුවට ඒ හැදිල්ල නිකන් මතකෙට හැදිල්ලක් විතරයි දෙනක ඉස්සරහ විතරයි ඉස්සරහ පිට පමණයි ඔව් අඳුරේදී කවුරුත් නැත්නම් අනන්තවත් අර පුරුදු පාපයකට වැටෙනවා. ඒ මොකද එතන මවාපෑමක් විතරයි තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි මවාපෑමෙන් හරි පස්සේ හැදෙනවා නම් හොඳයි. ඔත් හැදෙන්න නම් පාපේ පාපේ වශයෙන් දකින්න ඕනේ. ඒ නිසා පළවෙනි ධර්ම දේශනාව වෙන්නුනේ පාපං පාපතෝ පස්සත. පාපං පාපතෝ දිස්සා. තත්තනි බින්දස විරජ්‍යත විමුච්ඡක. දැක්කට පස්සේ එයින් ඒ රංජනය කරන්න එපා ඒක විරංජනය කරන්න. නිබ්බින්දති රස විඳින්න එපා අතහැරලා දාන්න. ඒකෙන් මිදෙන්න. මේක තමයි දෙවෙනි ධර්ම දේශනාව. තුඟ දෙනෙක් ධර්ම දේශනා කියලා කියන්නේ ඔන්න ඔය ටිකට. නමුත් මේ බක් කරන්න ඉතලා කලයේ කෙලින් කරන්න එපා. කලයේ මුලින් නමලදීදී වතුර වැක්කිරුවට වැඩක් නැහැනේ. ඒ නිසා පළවෙනි කලයේ මුලින් තිබිච්ච එක උඩට හරවන එක තමයි පාබම් පාවතෝ පස්සත කියන්නේ. අඟුලිමාල මහා ධාමරික තොරා දකින්නකොට හරුවත් අනන්තේ මතක් කරේ අඟුලිමාල වෙන අතර වෙන්නේ කියලා. කොහොමදෙක් කිව්වේ කොහොම ශීඝ්‍රයෙන් වේගෙන් දුවලා ආන්න නැත්තම් දුක් දෙමින් හිත කුප්පණය කරන කම්පන කරන ගතිය. නතර වෙන්නේ. ආන්න ඒකට තමයි අඟුලිමාට තේරුනේ මොන නතර වෙනවා. මෙතෙක් කල් කිව්වේ අර තරුණෝදේට හැකියාවට ශක්තියට කුසල මේ කුසලතාවේ ඔවේගේ වැඩි කරන එකයි. ඒක දැකගත්තට පස්සේ මේක නතර කිරීමයි පෞරුෂත්වය කියලා කියන්නේ. මේක නතර කිරීමයි ධර්මයේ කියලා කියන්නේ. ප්‍රමාදය කියලා කියන්නේ කියලා දැනගත්තට පස්සේ කන්ද වැටලා සමා වෙලා අනේ මට නතර කරන්න හැටි කියලා දෙන්නේ. මේ වෙනත බුදුහාමුදුර දකපලාදී අඟුලිමාල රහතන් වහන්සේ නමක් විතර හැතිරිලා බුදුහාමුදුර යනකම් ඉරියව් සංවරේ පැවැත්වුවා නම් කොහෙද අඟුලිමාලට කොට ඉන්න පාර. අඟුලිමාලට උනේ අඟුලිමාල ගැටිය පෙන්න කොහින්දා බුදුහාමුදුරත් මේ සතිය කියන එකේ ප්‍රායෝගික වටිනාකම දන්නා නිසා හරියටම ඇනේට ගැව්වා ගහන්න උඩ තැන්. ගහනකොටම අඟුලිමාලට හරි හරවලා තිබුණ කණේ උඩ පැත්තට හැරුණා. තාමත් අඟුලිමාලම තමයි. නමුත් පාපම් පාපතෝ පස්සත පාපේ පාපේ වශයෙන් දැකපන් කිව්ව දැක්කා. ඊට පස්සේ තමයි සත්‍ය විරජී පින්දත විරජ්‍යත විමුක්ත. මේක රසය ඇලෙන්න එපා මේක ගැලෙන්න එපා රංජනය කරන්න එපා මේකෙන් විමුක්තිය ලබන්න අන්න එතෙන් දෙනකොට සරුවචනාගේ සම්පූර්ණ ගෝකුල් පැටව ටික තටුවක් යට කරගන්න වගේ පාපයේ පාප වශයෙන් දකපු කෙනාට බුදුහාමගේ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා සුද්ධ කරන්නවක්වත් ඒ අතන දඬුවම් කරන්නවක්වත් ඒ අතන හදන්නවත් කිසිම දැනුවක් කරන්නේ නැහැ පාපේ පාපේ වශයෙන් දැකීමම සරුවචන සාසනයේ පණ. ඒ නිසා අප්‍රමාද දෙකේ කාරක අප්‍රමාද ඉතාමත් වැදගත්යක්. මේක සාමාන්‍ය සරල උපමාවකින් නැත්නම් මේ වගේම සරල අවස්ථාවකින් පෙන්නනවා. මේ පල්ලෑ බණ කියන්නේ නම නැත්නම් ඔය බත්තානුමෝදලා දේශනා කරන්න ගියාම දානය කොටස් දෙකකට කඩලා පෙන්නනවා. චේතනා දාන සහ වස්තු දාන කියලා. ඉතින් මිනිසු දාන කියලා කියන්නේ වස්තු දානෙට. නමුත් වැඩගත් කරන චේතනා දාන. මම දානයක් දෙන්න ඕනෑ කියලා යම්කිසිකල චේතනාවක් පහළ වීම වෙන්නේ නැත්නම් කවදාකවත් දානයක් දෙන්නේ නැහැ. නමුත් අපිගේ චේතනාව අපිට මතක නැති වෙනවා අනිගාණ වේද දෙන වස්තු ප්‍රමාණය එතෙන් වටින සංඛ්‍යා ප්‍රමාණය කලබෝතාව අන්ධහැරේ තමයි අපි දානේ වශයෙන් දකින්නේ. නමුත් මේ සෑම දෙයක මුල් වෙන්නේ මොකද්ද? දානයක් දෙන්න ඕනේ කියලා චේතනාව. ඒ වගේ තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න නම් පාපයේ පාපේ වශයෙන් දැක ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ පටලවාගත්ත ඇත්තෝ පාපේ පාපේ වශයෙන් දැකීමම පාපයක් වශයෙන් කලකනවා. නිසා භාවනා කරනකොට ඒ නරක දේවල් වෙන්නත් බෑ කතා කරන්නත් බෑ හිතන්නත් බෑ කියන එක. ඒක එහෙම නැති භාවනා කරන්න ඕනේ නෑ. මෙන්න මේ අපාරුතාවයට තමයි යෝගාවචරය වැඩේ. ඒ මොකද යෝගාවචරය සතිය දන්නේ නැතුව සතිපට්ඨාන ගන්න නැතුව බණ අහන්න නැතුව කල්පනා කරන්නේ නැතුව සාමාන්‍ය කාමභෝගී ගත කරන කාලේ පාපම් පාපතෝ පස්සති කියන එක ගණන්ගත්තේ නැහැ. ඒකයි ආ හොඳට තුන් වේලා කරනවා, බුදිය ගන්නවා, කටයුතු කරනවා. නමුත් යම් දවසක යෝගාවචර බව පිළින කලාට පස්සේ ඒකේ කටයුතු කරන්න පටන් ගත්තා පස්සේ පාපං පාපතෝ පස්සත සර්වඥාන්සේ දේශනා කරන මේ ධර්මයේ අනුව තමන් කාය ක්‍රියාවක් වැඩිවට කරනවා කාගැර දැක්වීම නිසා හෝ ක්‍රියාව කරද්දීම ඔහුට මතක් වෙනවා දැන් මම කරන්නේ වැරදි කාය කර්මයක්. නැත්නම් අනවශ්‍ය කතාවක් වචී කර්මයක්. ඒ නැත්නම් අනවශ්‍ය වචන මේ හිත මනෝ කර්මයක්. ආනේ වෙලදී මේ පාපේ පාපේ වශයෙන් දකින්න නම් බුදුහාමුදුරුවෝ එක කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ගුරුහාමුදුරුවෝ කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ඒ වැරදි කර්මය කරද්දී තමන්ම දකින්න ඕනේ. ඒ වැරදි කතාව කරද්දී තමන්ට වැටහෙන්න ඕනේ. වැරදි හිතවිලි එනකොටම තමන්ට වැටහෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරන්ට සමානයි. හිතෙන්ද ගුරුහාමුදුරුව සමානයි. ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍රත්වයට සමානයි. ඒ පාපේ පාපේ වශයෙන් දැකීම. ඉතින් මේක සතිපට්ඨානෙ වඩා නැතියත් කොයි තාලෙට හිතාගනීද සමාජයේ මේ විද්‍යාමන විදිහට මනින්ද කියන එක යෝගාවචරය දැනගෙන නෙමෙයි මෙතෙන්ද බයි. නමුත් මුග වෙලාවක යෝගාවචරයට මේ වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න අවස්ථාවේදී සමාජයෙන් කරන අනවිය සංකටලු අනන්තය අප්‍රමාණයි. මේ කාලේ කරන තියෙන දුෂ්කර ක්‍රියාව නෝකයි. ඒ තරමෙට මේ ඉවැනි පුද්ගලයා හදන්න රත් වෙච්ච යකඩනේ හොඳ ඒකාචාරයෝ ඉදිරිපත් වෙනවා. හැබැයි කවදාවත් කරුණාවේ මෛත්‍රිය නෙවෙයි. කර්ණාවේ මෛත්‍රිය ඉදිරිපත් වෙච්ච එක්කනේ නම් ඒ වෙලාවට පුළුවන් තරම් උර දෙනවා, කටයුතු කරනවා, ආධාර කරනවා. ඒකටයි මේ භාවනා මධ්‍යස්ථාන ඇති කරලා තියෙන උට නිකම් ආහාර, ඉඳුන් හිටු, ගුරු උපදේශ, කල්යාණ මිත්‍රන්ගේ මේ ආදත පුළුවන් තරම් දුන්නොත් ඒ පුද්ගලට තේරෙනවා මේ වැරද්දක් වැරද්දක් වශයෙන් දකින්න කියාම වැරද්ද දකින්න කෙනත් විශාල කම්පණයකට ලක් වෙනවා. ඒ මැදවර තමයි බාහිර මුත් ඇවිල්ලා ඒකට කංගටුළු දැම්මොත් දැන් කාලේ වචනේ කියනවනම් පිස්සු දෙගුණ වෙනවා. මේ වෙලාවට ඇත්තට ලොකු ආධාර උපකාර කරන්න ඕනේ. මේ පුද්ගලයා දැන් ඉතාමත් අසීරු තත්ත්වක ඉන්නේ. ඉස්සර මේවා දැක්කෙත් නැහැ. දැක්කට ඒ ගානකුත් නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් තුවාලයක් පෙට්ට කෙනෙක් වගේ ඕන්කල් වෙච්ච තුවාලයක් වගේ. ඒ නිසා පාපං පාවතෝ පස්සති කියන මේ ප්‍රධාන විප්ලවයේ පළවෙනි අවධිය යෝගාචර ජීවිතයක නැත්නම් සතිය පිටවෙන්න ඉතාමත් වැදගත්. මේකේ යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට පාපේ පාපේ වශයෙන් දැකලා චිත්ත ප්‍රී කරගාටුවක් හිතේ මේ කුක කුකුසක් පිළිසරයක් නැතු වුණාන බරපතල ප්‍රශ්න වල මත ධර්ම ප්‍රශ්නයක් මත වෙනවා විනී ප්‍රශ්නයක් මත ඒ පුද්ගලයා සතිය හඳුනන්නේ නැත්නම් එතන සතිය පිළිබඳ වැරදි මේ මින්මක දෘෂ්ටියක හිතන ධර්මයේ කියන කාරණා තේරෙම පිටපොට හරව ගන්න කල පිට හරව ගන්න. ඒ වගේම විනය තේරෙම අනිත් පිට දාගෙන අර හැදෙන්න හදන තමන්ගේ හිතට තව වද දෙන්න පටන් ගන්නවා මෙන්න මේකට අත්ත කිලමතාන යෝගික කියනවා. එහෙම නැත්නම් පාපේ පාවෙන් දැකපු නිසා මට පව් කරන්නට අවසර පත්‍රයක් ලැබුණා මට ඊට පස්සේ ඕන පාපයක් කරන්න පුළුවන්. තමන්නේ දැනගත්තොත් ඇති කියලා පාපය දැන ගැනීම කාම ආශාවල් ඉෂ්ට කරගන්නා පැත්තට ගියොත් අත්ති කියලා මතාන්දට. ඉතින් පාපේ පාපේ වශයෙන් දැක්කට පස්සේ මත්ේ පාපේ නොකිරීම සඳහා කත්ත නිබ්බින්දති විරජ්‍යත විමුච්ඡත කියන කාලෙට යනවන ආන මධ්‍ය ප්‍රතිපදා පාදගතා වෙනවා. ඒ නිසා පාපේ පාපේ වශයෙන් දැකීමෙන් අපි ප්‍රස්තාවල් ඉද තුනක් ඇති කරගන්නවා. ඕන භාවනා මධ්‍යස්ථානක තුනම දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත තුන් කොටසක් දක්ගත හැකි එහෙම නැත්නම් ඒ භාවනා මධ්‍යස්ථාන සම්පූර්ණයි. සමහර පාපේ දකින්න දකින්න තමයි දඬුවම් කරගන්න පටන් අර ගන්නවා අනුත් දඬුවම් කරන්න පටන් අර ගන්නවා කෙවිත නීති අතර ගන්න. තව සමහරු මේ පාපේ පාපේ වශයෙන් දකින්න බුදුහාමුදුරුවෝ අපිට අවසර දීලා තියෙන නිසා පාප කෙරුවට කමක් නැහැ. දැකගෙන දැනගෙන කියලා ඒ අවස්ථාවෙන් පුළුවන් තරම් කාම භෝගී වෙන්න සුඛ භෝගී වෙන්න උත්සාහ කරනවා. ඒ යෝගාචර දැනගන්න උනන්නේ අන්ත දෙක අතහැරලා පාපේ පාපේ වශයෙන් දැනගත්ත නිසයි මට අවස්ථා තුනක් ලැබුණේ. නමුත් මේකේ එකයි හරි මාර්ගය, එකයි මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? ආනේ පාපේ නිර්වින්දනේ වෙන්ට, විරංජනේ වෙන්ට, නතරංජනේ නොකරන්ට විමුක්තිය පිණිස කටයුතු කරන්නයි මේකයි දෙවෙනි ධර්ම දේශනාව. ඇත්තටම යෝගාවචර පිළිපෙකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස. නමුත් මේක මතක් කරන්නේ මේ අනුන්ගේ පව හොදන්න තව කෙනෙක් කොන්ත්‍රාත් ගන්න ගියාම වෙන අවුල්. ඇත්තටම ඇතුළතක් සිද්ධ වෙන පිටතක් සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණයක තමයි පව දැක්කාම ඊගා චිත්තක්ෂණේ නඩුකාරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඒක තමයි ඇතුළත අපි මේ දකින්න දේවල් අවුල් කරගන්න හැටි. දැන් එක්කෙනෙක් වැරද්දක් දැකපුවම අනිත් කෙනා නීති අතර ගන්න ආරම්භ. මේ ප්‍රශ්න දෙකම සංසාරයේ තියෙන අපූර්ව ලක්ෂණ දෙකක්. නැති තැනක් ලෝකේ හොයන්නේ නැහැ. නමුත් සරුවචනන්ද මේක දැකලා තියෙනවා ඒ පමණක් නුනාසිකේ සිත් පිළිද මේක දැකලා ක්‍රියාවට කරලා තියෙන නිසා කොච්චර නිර්පරාදමන් චෝදන ආවත් කොච්චර ගමන් හිතන ගන්න දෙස් දුන්නත් සතිය ඊගාව චිත්තක්ෂණය පිළිතුවන්ට ඒක බාධාවක් නන්නේ. එහෙම දේවල් වෙන එක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන විෂමතාවය. ඒක තමයි මේ ලෝකේ තියෙන විචිත්‍රතාවය. විචිත්‍රතාවය එහෙම වුණාට මේ අවුල් පාස කොච්චර තිබුණත් සතිය පිළිතුව ගන්න පුළුවන් ශක්තිය නිසා මොකද සතිය කවදාකවත් කිසිම දෙයකට හැප්පෙන්න යන්නේ නැහැ. ප්‍රතිඋත්තර බඳින්න යන කට ප්‍රතිඋත්තර දෙන්න යන කරගෙන ගත කරනවා. හරි මම වරද්ද වරද්ද වශයෙන් දැක්ක නමුත් ඒක හදන්න හදනකොට මගේ හිතම ඔබ පව්කාරය ඔබ වැරදි කාර්යයක් කියලා දෙස් දෙනවා. එහෙම නැත්නම් ස්ථානේ රටේ සිවිල් නීති තමයි දඬුවම් කරනවා. ඒක බොහෝම ආදරෙන් පිළිගන්නවා. දඬුවම් ලැබිය යුතුයි මම වැරදි කරන්නේ. නැහැ කියන්නේ යන්නේත් නැහැ. වැරදි වලට දඬුවම් එකයි කියන්නේ යන්නේත් නැහැ. ආන්නේ විදිහට කටයුතු කරනවා නම් අන්න කියන්න පුළුවන් සම්මාසත් යහපත් සතිය. එහෙම නැති වුණොත් ඒවට ගැටෙන්න ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් එතකොට ඉතින් මිත්‍යා සත්‍ය කියලා තමයි කියන්නේ. මේ සතිය දඩමීම කරගන්නවා තමන්ගේ තියෙන අර දෘඪ මත නැත්නම් ආසාවල් ඉෂ්ට කරගන්න. නමුත් සතිය එහෙම එකක් නෑ. ධර්මයේ හොඳටම පැහැදිලි. බොහෝමත්ම නිර්වෝල වික්‍ර කරලා තියෙනවා විශේෂයෙන්ම සති වේපුල්ල වෙනකොට සතිය අඛණ්ඩව පවතිනකොට මේ නඩුව අහන්නත් ඉස්සලා Taman දිනනවා ඒ කියන්නේ දිනපු යුද්ධයක් වාගේ තමයි. සබ්බ පාපස්සා කරනන් කියන වැරදියටපත් නොවි මෙවැනි දේවල් වලට අහු නොවි Tamanට කය හිත වචනේ බේර ගන්න පුළුවන් ශක්තිය දෙනකොට සතිය පුදුමාකාර මේ ආරක්ෂක ස්වරූපයක්. හැම වෙලාවෙම ආත්පතින් Taman ආරක්ෂා කරන කල්යාණ මිත්‍රෙක් අවසාන නිවන දක්වාම ගෙනියන කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකට අප්‍රමාද ධර්මයට මේක සම කරලා දේශනා කරන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදය කියලා කියන්නේ කල යුත්ත කරන්න ප්‍රමා වෙන්නේ නැහැ. නොකල යුත්ත නොකරන්න ප්‍රමා වෙන්නේ. ඒනොත් තමන් ප්‍රමාදේ වැටලා ඉන්න බව දැන ගැනීම තමයි අප්‍රමාදය පිහිටවීම සතිය එළඹ සිටීමේ පළවෙනි ලක්ෂණය. මේක පිළිබඳව තවත් කිට්ටුවෙන් යන නිදර්ශනයක් වෙන්න පුළුවන් හුඟ දෙනකොට ඒක ධෛර්යයක් වෙනවා. ඒ මොකද මම කලිමුත් මතක් කරා අපි මෙතන කතා කරන්නේ සතිය උත්කෘෂ්ඨ කෙලවර. නමුත් මම නැවතත් පල්ලෙහාට ගෙනියනවා. සතිය සති බලයක් සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවායි කියලා කියන්නේ සත්‍ය සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මේකට මේ පල්ලෙහා මාත්‍රමේ දේවල්නේ. සති බල සති ඉන්ද්‍රිය. සති බලය කියන එක අපේ පරිණාමික මාර්ගයේ විස්තර කරන්නේ කොහොමද අප්‍රමාදේ අකම්පියත්තේන සති බලං. ඒ කියන්නේ තමයි සතිය පිළිතුරන්ට ජීවිත ගන්න. යෝගාවචරකව පිළිනක මේකල ඒ කටයුතු කරගෙන යනවා. ඕන කරගෙන යනකොට ඔන්න තමයි ප්‍රමාදේ වැඩිච්ච බව දැනගන්න. ඔන්න අනවශ්‍ය තැනක කතා කරගෙන ඉඳලා ආවුණා. එහෙම නැත්නම් කෑමක් ගන්නකොට ඔන්න ආසාව ගේජේ රසේ පහළ වුණා. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්නකොට නතර වෙලා ඕන මොකක් හරි දෙයක් බලාගෙන ඉන්න බව වැටුණා. මේ මේ වෙනකොට සතිය පිහිටවන්න උත්සාහ කරන කෙනාට ඉස්සල්ලාම ලොකු කම්පනයක් ඇති වෙනවා. මම මේ තුරුගුත් කරවන තාක්කේ තුගාගෙන යෝගාවචර විදිහට ඉඳ ගියාම අනික් මිනිස්සු ඉදිරි පිටදී මම අසංවර භාවයක් දැන් ප්‍රසිද්ධ වුණානේ. ඉරිසක්ක හෝ වේවා නොවේ හෝ වේවා. ඒක කායික හෝ වේවා වාචික හෝ වේවා මානසික හෝ වේවා කොහොම කෙරුවක්වත් Taman ප්‍රමාණයට වැඩිච නිසා කම්පාවක් ඇති වෙනවා. මේ තමයි සතිය පිහිටවන්න ඉස්සර පිහිටවන කාලේ යෝගාජිත හම් වෙන මූලිකම අත්දැකීම. ඒකෝර Taman වැටෙන්න පටන් ගන්නවා මේ උත්සාහ කරන නිසා කී කොලක Taman නුසුදුසු තත්ත්වයටපත් වෙලා තියෙනවද ප්‍රමාදයට වැටලා තියෙනවද මේ සතිය ලිහිලා මේ ලූටලා ගිහිලා තියෙනවා තමයි අමාරු වෙන්න තියෙනවා. ඒක දැනගන්නේ අනිවාර්යයෙන්ම කම්පාව දෙනවා. නමුත් සතිය සති බලයක් වෙනකොට මෙන්න මේ විදිහට ප්‍රමාදයට වැටුණු බව දැන ගැනීම කම්පාවක් නොවන දැනටපත් වෙනවා. ප්‍රමාදේ අකම්පියක් තේන සති බලන. එයා තේරුම් ගන්නවා සතිය පිටුන කට්ටියට මේක වෙනවාමයි. මේ කම්පාව තවත් සතිය හොල්ලායි. ඒ නිසා කම්පාව ගණන් ගන්න නැතුව නැවත නැවතත් මම සතිය පිටන්ට ඕනෑ කියලා Taman අසතිමත් බව දැනගත්තට නොසැලෙන කමක් ඇති කරගන්නවා. මේකට කියනවා සති බලය කියලා. සාමාන්‍ය භාවනා කරනකොට මේක නාම රූප පරිච්ඡේද පච්චේ පරිකා ඥාන දෙක වගේ කෙරීගෙන යනකොට යෝගාවචර සමානලාට හැල්මේ එක දිගට අරමුණේ හිත පිහිටන ගතිය කියලා. මේකට කියන්නේ විෂයාභිමුඛ භාව. තමයි ආරම්භණය ගන්න අරමුණ අභිමුඛයේ හිටින ගතිය කියනවා. ඉතින් ඔන්න සතුටක් ඇති වෙනවා. හරි දැන් මගේ භාවනා හරි කියලා දැන් ඕන්න සතුට දිගේ ගිහිල්ලා ඕන්න ලොකු වලක වැඩනවා. බොරු වලක වැඩිච්චාම අනික් ගමන ලොකු පස්චාත්තාවයක් ඇති වෙනවා. අනේ මේ සතුටනේ Taman දැන් කොහෙද වල්මත් උනානේ, නන්නත්තර උනානේ කියලා ආය ඔළුව කහන්න පටන් ගන්නවා, වටපිට බලන්න පටන් ගන්නවා. මේම ගියොත් මෙහෙම මම භාවනා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් එන්ටෙන්ට බලනකොට සතිය තියා, සමාධිය තියා මොනවාක්වත් නැති උනානේ කියලා විකාර වශයෙන් Taman චෝදනා කරන්න පටන් අර ගන්නවා. ඔය සම්මත ඥාන කිට්ටු කරනවා. මොනම ඥානෙක හරි ස්ථිරකාර වෙනකොට තමයි ගණන් දෙස්ති ගන්න පටන් ගන්න. ඒ වෙලාවට යෝගාවචරය සමහරලාට වචනෙම ප්‍රකාශ කරනවා හරියන්නේ නැහැ භාවනා හරියන්නේ නැහැ ඉස්සර වගේ නෙවෙයි ඒක එක විනාඩියක්වත් අරමුණේ ඉන්න බෑනේ අරමුණේ ඉන්නකොට හිත පිට යනවා සතිය නැහැ සමාධිය නැහැ එහෙම නැත්නම් අරමුණක් නීරස වෙනවා හිත මෙනෙහි කිරීමේ හිතින්නේ නැහැ ආදි වශයෙන් අර සොයන් විවේචන බොහෝ බහුල වෙන්න පටන් ගන්නවා ඒ ගුරුවරයා දැනගන්නකොට දැනගත යුතුයි මේ සාතන කරගෙන කරගෙන යනකොට මේ තමන්ගේම අඩුපාඩු පේන වෙලාව. ඒ වෙලාව පේන්නේ පිරියන වෙලාවක් වගේ. යෝගාවචර දකින්න පිරියන වෙලාවක් වගේ. මොකද හේතුව ඒ පුද්ගල මේ සතිය පිළිබඳ හෝ නැත්නම් මේක තමන් ගත කර ප්‍රමාද ජීවිතය ගැන දන්නේ නැති නිසා දැන් 100 100ක් හරියන්න උත්සාහ කරනවා. මනෝ තත්ත්වයක් ඇති කරන උත්සාහ නමුත් ඒකෙන් වර්ධිනවා. නමුත් මේක ලොකු ඉස්සරට වැඩි ලොකු තත්ත්වයක්. ඒ වෙලාවදී මතක් කරනවා එකතෝම කොච්චර කැඩුනත් නැවත සතිය අරමුණේ පිහිටවන්න පුළුවන් ශක්තිය තියෙන තාක්කල් කීකරුව හිත අරමුණට යන තාක්කල් සතිය කැඩීමක් වෙලා ඒක තමයි තමයි දෙස්දී ගන්න එපා කම්පා කරවන්න එපා ඒ මොකද දැන් සතිය සති බලයක් බවට පත් වෙන්න හදනවා සති බලය උණයි කියලා කියන්නේ තමන් ප්‍රමාදයට වැටුණයි කියලා කම්පාවටපත් වෙන්නේ. මේක ඔලොමොත්තර ගමක් කියලායි බැලු බැලමට පේන්නේ. කියන්නේ පව් කෙරුවට කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ කියලා කියන ගන්න ගැතියක්. නමුත් මේක මේ සතිපට්ඨානේ පටන් ගන්න නැති කෙනෙකුට අක්කත් දැන දැන වැඩි කරන්නට ඉනිමම් බැඳිල්ලක්වත් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම සතියේ පිටරන වෙන දෙයක්. අනන්නේ වෙනදී දැනගත්තා නම් යෝගාවචර දැනගන්න පුළුවන් දැන් මේක වාසියට හරවගන්නේ කොහොමද? අපි දැන් සතිය සතිය පිළිබඳව වගේ කියන්න උත්සාහ කරනවා. සතිය කැඩීම පිළිබඳව සතිය වගේ කියනවා. සතිය පිහිටුවීම පිළිබඳව වගේ කියනවා. ඇති නැති දෙකොලෙම ක්‍රියාත්මක වෙන්න හදන වෙලාව. ඒක නිසා නිතර කැඩෙමින් නිතර විවිධ ආකාරවල නියුක්තව නිවනම පරමාර්ථ නොකරගෙන වැඩ කරගෙන යන කෙනාට සතිය කැඩීම කුසීත වස්තුවක් වෙනවා. ඔහුට හිතන කවදාකවත් බැහැ මට සතිපත් සතිමත් වෙන්න. මොකද මේ තරම මගේ හිත කාමාතාවත් ලාමක දේවල්ට අදිනවා. ඒ වගේම සතිය කන්න වෙන නිසා ඔහුගේ කුසීත වස්තුවක් කරගන්න. නමුත් සරුවචන දැන් මෙතනදී පෙන්නනවා සතිය කැඩෙන එක හැදෙන ලකුණක්. ඒක නිසා මේක විදි ආරම්භ කතාවක් කරගන්න. ධෛර්යයට හේතුවක් කරගන්න. ඒක දිගට කරගෙන යන්න කරගෙන ගියාම සතිය සතිය පිළිවෙලකට යන පටන් ගන්නවා. ඒක හරියට උඩු බැලිව උඩු කුරුව කොහොමෙන් හිටපු කුංචි දරුවේ යන්තම් ඉඳ ගන්න පටන් අරගන්නවා. ඉඳ ගන්න පටන් අර දඬුවට අල්ලගෙන නැගිටින්න පටන් අරගන්නවා. ඒ තාක්කල් ඒ දරුවට වැඩිලා රෝග නැහැ. වැටෙන්න ඉඩක් නැහැ බුද්ධියගන්නේ හිතේ මේ දැක්කා. නමුත් දැන් ඉඳගන්න පටන් ගන්නතර පස්සේ නැගිටින්න පටන් ගන්නතර පස්සේ ළමයා වැටෙන්න අවස්ථාව වැඩි. ඒක විතරක් මේ 7යි 7යි කියලා යන්න පටන් අරගත්තොත් 7 කියන්නේ ඉතල වැටෙනවා වැටෙනවා. 1 2 යනකොට වැටෙනවා. 1 2 3 යනකොට වැටෙනවා. කොහොම කොහොම කියලා තමයි 7යි කියන්නේ. ඒ හතයි කියන වෙලාවේදී ඒ ළමයාගේ ආරස්තාවට බුදියාින කාලයට වැඩිය දැන් ටිකක් අනතුරේ තමයි. ඒ නිසා ළමයා ගැට ගහලා හරප්‍ර හරහා දාලා තියෙන එක මනසේ කියන්නේ නෑ. ඒ මොකද මේ දරුවා මේ නැගිටින්නේ මොකටද? ඇවිදින්නයි. ඇවිදින්නේ මොකටද? දුවන්නයි. දුවන්නේ මොකටද? පණින්නයි. ඒක වෙන්න නම් දැවිදි බැටේක. ඒකේ හැදෙන ලකුණ. ආනියෝගේ තමයි සතිය දිනු වේගන එනකොට ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාදේ අකම්පිය සැලෙන්නේ නැති ගතියටපත් වෙන ආනන සති බලය. මෙන්න මේ විදිහට අපි සතිය පෝෂණය කරනවා. සතියට අතුරුාන්තර නොකර දැනගෙන කටයුතු කරනවා නම් අපි මේ ගන්න ප්‍රයත්න කොච්චර අහිංසක කොච්චර ගැඹුරකට ගෙනියන කොච්චර පූර්ණ විප්ලවයට උඩ දෙන්නක්ද කියලා කල්පනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරා කොනම ක්‍රමයකින් සතිය පිටවන්න බැහැ. මුලින් මුලින් මේ විදිහට වරද්ද වරද්ද කරන එක තමයි එකම ක්‍රමය. ඉතින් මේ විදිහට සත්‍ය මුලින් පිහිට වීමේදී ගන්නා ප්‍රයත්නවල කිසිසේත් පිස්තිදුස භාවයක් නැහැ. කිසිසේත්ම ගිහි පැවිදි කියලා වෙනසකුත් නැහැ. මේක මානසික තත්ත්වයක් හැර කිසිම ආගමක් නැහැ. එන්න මේක හරියට හිතිතර කාරණාවක් වෙලා තියෙනවා ඒ සාසන බහාර දහාරකාරී ඇත්තක්. මොකද ඒ ඇත්තන්ට හරියට වැඩ, සතිය පිට ගන්න වෙලාවක් නැහැ. නමුත් ඊ ඇස්සේ බලනකොට කිසිම වගකීමක් අදි පැත්තක ඉන්නේ නැත්නම් හොඳට සතිය පිටවල ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ධර්මතාවයේ දැන් අවුරුදු 20ක් ලෝකේ පේන්න පටන් අරගත්තා. ඒ නිසා හුඟක් ඔය ලංකාවෙත් පටන් අරගත්තාම ගා පරණ නිකායවල වල නෙමෙයි මේ විප්ලවය ඇතුලේ මේ අලුතෙන් පටන් ගත්ත තැන් වල. ඊටත් වඩා ජී සමිති සමාගම. ඊටත් වඩා දැන් වෙලා තියෙනවා අබෞද්ධ රටවල. ඊමිසු කතා කරන්නේ එකම ධර්මයක් ගැන. මේ සතිය කොහොමද? මේ සතියේ නැතිව ඉන්න බව දැනගැනීම ලොකු සතියක්. එහෙම හිතියොත් තමයි සතිය පිටවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි එකිනෙකාට එකිනෙකා කණ්ණාඩියක් වෙමු. සතිය නැති වෙලාවට අපි ඉඟියක් කරමු. නැත්තම් අපි සතිමත් වෙන්න උත්සාහ කරමු. ආන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක විනෝදාංශයක් වගේ. එනතන් සමිතියක කට්ටියට කරන එකිනෙකා විශ්ේ පවත්වා ගන්න ගිවිස ගැනීමක් වගේ බොහෝ ජයර කරගන්නවා. මේක උත්සාහ කරලා තියෙනවා ඉස්කෝලේ හතරවෙනි පන්තියේදී පටන්. Taman දිහාට ඉස්කෝලේ ළමයිගේ පිටි පන්ති ඇල්දුනේ විරිටනවා පැන්සලෙන් අයින්නවා කොනිටනවා নানা ප්‍රදේවල් එනකොට පොඩ්ඩක් හිත දිහා බලන්න. ඉතින් පස්සේ මේක අවුරුද්දක් දෙකක් විතර ළමයිට පුරුදු කරාට පස්සේ ඒ ළමයින් අහනකොට ඒ ළමයි තුල පැහැදිලියම වහා ප්‍රතික්‍රියා නොකරන ගැතිය සර්පෙක් වගේ පොලාපනින් නැති ගැතියක් පහතුනට පස්සේ ඇයි කියලා අහපුවාම එයා මට විරිට්ටුවා ඒ වෙලාවේ මම බලනකොට මගේ විල කැළඹිලා නැහැ සම්තලයි චිත්තනේ නිච්චලයි එයාගේ විල කැළඹිලා තියෙන බව මම දැක්කා ඒ තමයි ආසාව මොන මම ලකුණා නම් මගේ විලත් කැළඹෙනවා ආන්න මේ තරමට යනකම් පහේ හයේ පන්තියට යනකොට උත්තරයක් දෙන්න තරමට මේ ළමයි තුල ඇති වෙච්ච මේ පරිචය නිසා මේ ළමයිට කවදාහක්වත් අර මානසික ආසානයේ කියන රෝගේ නොහැදේ නොහැදේ යුතුයි ඒ නිසා මේක ජාතික දේශීය අධ්‍යාපන පාඨමාලාවක් කරන්න ඕනෑ කියන එක බෞද්ධ නොවන බලාපොරොත්තුල ප්‍රාදේශීය වශයෙන් අරගන්න හේතු වෙලා තියෙනවා. ඒ ළමයින් පුංචි කාලේ පුරුදු කරේ මොකද? තමන් විහාර ප්‍රතිචාරයක් එනකොට ප්‍රතික්‍රියා කෙරුවොත් පරාදයි. ඊළඟදී පාර්ලිමේන්තුවේදී ප්‍රධාන පාර්ලිමේන්තු දේශපාලනඥයෙක් කතා කරලා තුන පාර්ලිමේන්තු තමන් කතා කරනකොට කවුරු හරි බාධාවක් කළොත් ඒකට තමයි කේන්ති ගත්තොත් පරාදයි. මේ බාධා කරන්නේ බලා බාධා කරන බලාපොරොත්තු වෙන ඉච්චරම මේ කතා කරන යන කතා බාධා කරලා උඩ කේන්ති ගස්සවොත් ඉන් ඉදිරියට මොන කරයිද කියන්නේ. නිසා මේ පුද්ගලයාගෙන මම ඉස්සර බාධා කරන කෙනාට වහාම ප්‍රතික්‍රියා කරනක තමයි දක්ෂකම පෞරුෂත්වයේ නිර්මතිලා හිතාගෙන මම දැන් තේරෙනවා ඒක බොලකු පරාජයක්. බාධා කරන එකට බාධා කරපු දෙයක්. මම මගේ වැඩි කරගෙන අරගෙන බොහෝමත්ම හැදිච්ච කාලෙට ප්‍රශ්නයක් අරගන්න පොඩ්ඩක් පමා කරනවා නැත්නම් උත්තර දෙන්නේ අනේකයි තියෙන්නේ. ආන්න මේ විදිහට සතිය පුරුදු කරන්න පටන් අරගත්තොත් මේක නිසා මේකට කියනවා ඒකෝ ධම්මෝ කියලා. මේ ඒක ධර්මය එකම ධර්මය පුරුදු කළොත් කාම ලෝකෙත් දිරනවා. කිසියම් ප්‍රශ්නයක් නැහැ කාම ලෝකෙත් දිරනවා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකයේ දින්න කියලා කියනනම් ඉතින් තිරිසනුන් මනුස්සයන් අතර සාධනක් නේ. මනුස්සයන් අතර ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මනුස්සයන් අතර සාධන නම් මේ කාම ලෝකයේ ඉක්වල නිරාමිත ලෝකයේ දින එකයි. නැත්නම් ධ්‍යාන ලෝකයේ දින එකයි. නිසා සතිය තියෙනවා නම් ධ්‍යාන ලෝකයේ දින එකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනොත් ධ්‍යාන ලෝකේ දිනලා තිබුණනේ. අපි නොදැනගෙන හිටියට හින්දු ආගමේ බුද්ධ ආගම වල අනිකුත් ආගම් වල ඒ වගේ ධ්‍යාන මට්ටමක් නැතත් හිත හදාගත්ත මිනිස්සු ඉඳලා තියෙනවා. කියනවා ගන්නකොට අර බුදුහාමුදුරන්ගේ ගෝලිය වශයෙන් කළ යුත්තේ මොකද්ද? ඥාන ලෝකෙ දිනන එක. ඒකටත් සත්‍යයි. ඒකට උදව් වෙන්නේ අර ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතිය. ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතියට උදව් වෙන්නේ කාම ලෝකෙ දිනු කරපු සතියයි. ඒක නිසා කාම ලෝකයේ කියන මේ විකමතා සතිය වඩන්ඩ හොඳම පරිසරයක්. ඇති සංඥාවෙන් කරනවා. එනිසා විපස්සනා පැත්තෙන් බලනකොට සමහර ආචාර්යවරු ප්‍රතිචිය ප්‍රකාශ කරනකොට භාවනා මධ්‍යස්ථාන භාවනා කුටි භාවනා අරණි අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ අදහසයි ඉදිරිපත් කරන්න හදාගන්න. බාධා වැඩි වුණාට සතියේ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක අත්නෝමතික කතාවක් හැර ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික වෙනවා නම් අපි දැනගන්න ඕනේ වාහනයක් පුරුදු කරන කාලේ ඒ වාහන මැති මිනිසු නැති තැනක පුරුදු කරගත්තාම ලේසියි. හැබැයි හැමදාම වාහන නැති මිනිස්සු නැත්තම් වල යන්න ඕන වාහනයක් ඕනේ නැහැ. වාහනේ කුඩු කරන කාලේ නම් එහෙම තමයි. ඊට පස්සේ අපි වාහන තියෙන මිනිස්සුන් තැන් වලට යන්න ඕනේ. ඒක හදාතිය පුරුදු කරන කාලේ අපි මෙහිමීට වැඩ කරන එක. නිස්සද්ද වෙන එක. නැවතිල්ලේ වැඩ කරන එක ඥානවන්තකමක්. මොකද ඒක මනුස්සයාට විතරක් කළ හැක්කක්. ඉන්දිය සංවරයේ ඇත්තට පමණක් කළ හැක්කක්. සීලවන්තයාට පමණක් කළ හැක්කක් ඒක සීලවන්තයෝ ඉස්ලාම් වල කියන ඇත්තෝ සාසනයෙන් ගරු කරනවා. නමුත් ඒක හැම කාල සදාකාලික වෙන්නේ නැහැ. අවස්ථා කිහිපයක නිරන්තර ප්‍රයෝජන ගන්නවා. නැති වුණත් සතිය පිහිටීමේ බාධා කරගන්න නරකයි. ඒ වගේම කෙනෙක් දිහා බලන අපිට කියන්නත් තමයි ඔය සතිය පිහිටවලා කියනවාද පිහිටවන්න උත්සාහ කරනවාද කියලා. මොකද සතිය පිහිටවන්තිත් වරදයි. ජීවු වෙලා තියෙද්දිත් වරදයි. ඒ මොකද බලන කෙනා සතිමත් නැත්නම් කරන්නේ කියලා කියනවා. ඒක තමයි යන්නේ ආකාර ආදී ගතියක් තියෙනවා. මේ මොකක්ද යදා. ඒකට තමයි යදා. මේ සතිය පිළිබඳ ක්‍රමයේ තව කෙනෙකුට තව කෙනෙකුදී තව ස්ථානයකට වෙලාවකට අදාළ නැහැ. ඒ නිසා සතියේ හැම වෙලාවෙම නැවුම් බවකින් ඒ චිත්තක්ෂණයට එළඹ සිටි ගතියෙන් තරුණ කමකින් ගත මේ ගත කිරීම නිසා පුත්‍ර සංකාර නොදන්නා කෙලවරක් හයිද සංඛාරය අපි කොච්චර දෘෂ්ටි තිබුණා කොච්චර වැරදි හැඟීම් තිබුණා කොච්චර වැරදි චින්තන තිබුණා කපන්න ඉවර කියන අපි මෝහ පටල කියන අපි සංඛාරේ පුරාගෙන ආපු මේ දෘෂ්ටි සංඥා චිත්ත මේ වැරදි සංකල්පනා අනන්ත අප්‍රමාණ ජාලාව තුළින් තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ඒක අපිට ලෝකෙ පේන්නේ අපිට පේන්නේ අපේ දෘෂ්ටියමයි, අපේ සංඥාවමයි, අපේ හිතමයි. ඉතින් ඒක ලෝකයට එක වැඩියෙන් ගැටෙනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලගේ හිත ගැටෙන හිත. ඒ වගේම ලෝකයට එක්ක හොඳට සමාදානව යනවනම් එයාගේ හිත සමාදාන හිත. දැන් ලෝකයේ අදි දෝෂයක් නැහැ ඔක්කොම තියෙන එකම ලෝකයක්. නමුත් එක එකන හැප්පෙනවා එක එකන ගැටෙනවා එක එක තාලවලට. නමුත් ඒ මොකද සංස්කාරයෙන් යනකොට මොහ පටල් නිසා. මේ සතිගන් ධර්මය ඒක ධර්මයේ පුරුදු කරනවා නම් අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් සංසාර පැතිරලා ආපු මේ මොහ පටල එක චිත්තක්ෂණේ කරයි. මේ නිසා මේ සරුවචනාති වැඩ ඉන කාලෙම බාවාරි බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය පිරිසක් මේ මහා බ්‍රාහ්මණයාගේ අනුදැනුම මත ගියා සර්වඥන්තේ සර්වඥන්ද කියලා බලන්න. බාහරි ප්‍රාර්ථනා කිව්වා ඇහෙන කාලේ පේන කාලෙත් නම් මිනිස්සයයි වගේ හැබැයි දෙන්න එපා අවස්ථාවක්. ඒසා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නේ කල්පනා කරන්නේ එතකොට සර්වඥා සර්වඥා නම් සර්වඥන් වහන්සේ සර්වඥා නම් ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙයි. ඒ නිසා ඒ අජිතමානෝත් එක්තරා ගිහිල්ලා සර්වඥාන්සේගෙන් අහනවා මේ මේ සතියේ ප්‍රඥාවේ දෙන්න පුළුවන් උත්කෘෂ්ඨ අර්ථකථනයක් පිළිබඳව ප්‍රශ්නයක් අහනවා සමන්ති සබ්බදී සෝතං සෝතානං සිංහිවාරයේ සෝතානං සංවරං රෝහි තේන සෝතං පිටිය මේක අහනවා නෙවෙයි හිතනවා ඒ ඒ සර්වචනා විදුපත් කරලා වහන්සේ හම්බෙන්න තමයි ආවේ කියලා වාඩි වෙලා දැන් කල්පනා කරනවා තමන්ගේ ප්‍රශ්නේ සබ්බ සවන්ති සබ්බන්ති සබ්බදී සෝතා ඒ ඒ ප්‍රශ්න අහන පුද්ගලයා මානවකයා කියනවා මේ ලෝකයේ ධාරාව වේගය හැම අතටම ගලන. සෝතා කියලා කියන්නේ ස්රෝතය, ධාරාව, එහෙම නැත්නම් අපි කියන සංතතිය, ප්‍රවාහය. මෙන්න මේ ප්‍රවාහය අතනින්ලා මෙතන කියලා නෑ එහාටයි මෙහාට හැම අතටම ගලනවා. මෙන්න මේ වාදී හැම අතටම ගන්න මේ සුවක්කා සෝය කොහොමද නිවාරණය කරන්නේ? මේ පීකර් කරගන්නේ කොහොමද? එක දිශාවට හරවගන්නේ හෝ පීකර් කරගන්නේ කොහොමද? සෝතාන සංවරම් රෝවේ මෙන්න මේ ටික පීකර් කරලා සංවරය කරන හැටි කියන්නේ හේන සෝතං පිටියේ මේව කවදාද සම්පූර්ණයෙන්ම නැතර කරන්න ඕන කොතනද මේව නැතර කරන්නේ? ඒක නිකන් හදිහට මීවැද්දෙක් ගිහිල්ලා මී මී ටෙලිස්කෝප් එකක් කරන්න ගත්තාම ඇවිස්සුනාට පස්සේ මේ නීමැස්සෝ හැම අතේම ඔළුව වටේට කරකැවෙනවා. අහුවෙච්ච අහුවෙච්චන අනික. ඇවිසිච්ච නීමැස්ස පොදියක් වාගේ තමයි අපේ හිතවිලි වල ඒකේ කිසිම සංවරයක් මොනක්වත් නැත්තේ නෑ. දස දිශාවට ගන්න විශාල ධාරාවල් රාශියක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා මෙන්න මේවා පිළිබඳව කල්පනා කරමින් මේ කොයි ක්‍රමයකට නතර කරන්නේ. ඔය සංසාරේ පුරාම කෙරෙන්නේ මේ අවසනයකයි. කුප්පණේ කෙනෙක් රූප පෙන්නනවා කිලෝරක්. ශබ්ද අසනවා කිලෝරක්. රස පෙන්නනවා ලෝකේ කියන පොරත්තම කියලා කියන්නේ රස බලන එක. ඒ වගේම ගන්ධ සුවඳ බලන එක. පහස වෙන්ජින එක. ඉවේ හිතවිලි හිතන එක. ඌවා කිච්චා මෙතෙක් කරපු දේ දැන් කොහොමද අපි මේක සංවර කරගන්නේ නිවාරණය කරගන්නේ? මේ සර්වඥාන්ත මේ ප්‍රශ්න අහනකොට පස්සේ සර්වඥාන්තේ වචනේ මුත්‍ර දෙනවා. යේන සුඛේ යේන සෝතානි ලෝකස්මින් ලෝකේ යම් තාපේ වගේ ඒ සෝතයන් පවතිනවන සතිතේ සංනිවාරී. ඒ සෝතයන් මේ වගේ නන්නත්තර වෙලා හිතුවක්කාර වෙලා තියෙන බව දැන ගැනීමම ඒ වගේ වාරය. සතිතේ සංනිවාරණේ සෝතාන සංවරම් භූමි පඤ්ඤායේතේ පිටියයි. ඒ නිසාම දවසක දැනගත්තොත් බොහෝම ලස්සනට සම්බුකාර විදියට ටයිකෝට් ඇඳගෙන එහෙම නැත්නම් සිවුරු මැදලා හරි ගස්සලා ඇඳගෙන ලස්සනට සංවරයේ හිටියට ඇතුළත හිතේ ස්වභාවයේ කිසිසේත්ම සංවරයක් නැහැ. ඒකට අපි පිටතත් අවුල් ඇතුළතත් අවුල්. නැත්නම් පිටත අපි යම් කිසි ක්‍රමයකට හිතලා හෝ ශිෂ්ටාචාර ගැන හෝ මොකක් හරි හිතලා ඒවා පිළිවෙලක් කරගන්නමුත් ඇතුළේ අවුල්. මෙන්න මේක නතර කරන්න නම් වහලා බෑ. හැප්පිලත් බෑ. මගේ හිත අවුල්. ඒ හැම අතරම ගන්න ස්රෝතයන් මේකේ තියෙන්නේ කියලා දැනගන්න ලෑස්ති නම් ඒ පුදුල හදාගන්න. මේක හරියට කියනවා මේ මහවැලි ගඟ හරහා පොල්කොල්ල වේල්ල බඳිනකොට එහෙම නැත්නම් අපි වුණත් මේ පල්ගහ 12 හරක් කරලා බඳිනකොට මේ බැම්ම බඳින්න ඕනේ හරියේ ඉතල වැලි කොට්ට ගහලා తాවකාලික බැම්මක් ගන්න. ගහලා ගඟ පොත්තක් පැත්තකට හරවන්න. හරවල ඉවර වෙලා අර වැලි කොට්ට හරියේ තියෙන විවේක වේලිච්ච ඉඩමේ තමයි අපි ඉස්තර දැම්ම ගහන්නේ. ඒක ගහලා හයි වුණාට පස්සේ අර වැලි කොට ටික ටිකක් එහාට කරලා ගහනවා. ගහලි වල තව ටිකක් වෙලා ගන්නවා. ඒකේ අර දැම්ම තව ටිකක් දික් කරනවා. ඔහොම ඔහොම ඔහොම ගිහලා මේ හදන බැම්මේ දොර කවුළු කියලා ඒ දොර කවුළු වලින් ළඟ යන්න ගලලා ඕන වෙනකොට දොර කවුළුත් වහලා 100 100ක් ගඟ නැතර කරන්න පුළුවන් තරමට හරස් කරන්න බැහැ. අන්නේ වෙලාවේදී මේ වගේ කටයුත්තකදී ඒ ප්‍රධාන ස්ථිර බැම්ම ගහනකම් කොන්ක්‍රීට් බැම්ම ගහනකම් වැලි කොට්ටාව ගහලා ගඟ එහෙමේ කරගන්න తాවකාලික බැම්ම වගේ තමයි මේ සතු. මේ ස්පාසුවේ ඒ අල්ලපනල්ලේ තමයි අර ස්ථිර බැම්ම කොන්ක්‍රීට් බැම්ම නැත්තම් ප්‍රඥා බැම්ම වදින්න ඉඩ හම්බ වෙන්නේ. එහෙම නැතුව අර ස්ථිර බැම්ම ගහන්න බෑ ගන්න වතුරේ. ඉන්දා යෝගාවචරය මුළු ගඟම එකවර හරස් කරන්න යන්නේ නැහැ. පුළුවන් පුළුවන් ප්‍රදේශ වලින් හරස් කරගෙන හරස් කරගෙන ඒ ටිකට බැම්ම ගන්නවා. ගාගෙන ගඟ යම් ප්‍රමාණයකට කඩමාරු කරගත්තට පස්සේ යම් ප්‍රමාණයකට ගඟ කීකරු කරගත්තට පස්සේ තමයි මේ ප්‍රත්‍යබර්ම සම්පූර්ණ කරගන්නේ එතකම්ම විශාල අවස්ථානුකූල ප්‍රඥාවෙන් කටයුතු කරන්න දීතිය. ඉතින් මේ උපමාවේ ගත්තත් අපි යම් වෙලාවක හොඳට ගඟ ගලන අවස්ථාවක මේ ගඟට වැලි කොට්ට බැම්මක් ගහන්න ගත්තොත් එක වැලි කොට්ටයක් තිබ්බ ගමන් ගඟ කුලක්. ඉස්සලා කියන්නේ ගඟ බුද්ධි කියලා. වැලි කොට්ටයක් හරස් කරපු ගමන් ගඟ ඇහැර. ඇහැරලා අර වැලි කොට්ට අල්ල වීහිකොල ගමනට. ගියසුලි කරකවනවා විශාල කංකසුරු කරනවා නානා ප්‍රදේව කරනවා. වැලි කොට දෙකක් ගැම්මොත් ගඟ දෙතරයක් කුලක් වෙනවා. ඊට පස්සේ අර වැලි කොට බැම්මට සම්පූර්ණ හරස් වෙන කාර තමයි විරුද්ධ වෙන කාර තමයි හැපෙන කාර තමයි ගඟ. ආන්‍ය වගේ තමයි සත් වැලි කොට දාන්න ඉස්සෙල්ලා නැත්නම් සතිය පිටවන්න ඉස්සෙල්ලා අපේ ජීවිතේ බොහොම මල් මල් ගතියට යනවා. සතියක් ඕනෙත් නැහැ සතිය පිටවන සංගරේකුත් නැහැ කිසිම කරදරේකුත් නැහැ. සංසාරේ දැන් පූර්ණ සම්මාදිකත්වයේ තියෙන. නමුත් යම්ම දවසක අපි සතිය පිටවන්න පටන් ගත්ත ගමන් හැම පැත්තෙම අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉල්ලලා ගත්ත දෙයක් නිසා යෝගාවචරය දැනගෙන ගත්ත එකක් නිසා යෝගාවචරයකට ලෑස්ති වෙන්න තමයි මේ සීලයක් දානයක් වාගේ මූලික ආධ්‍යාත්මික ක්‍රමවලින් ලෑස්ති වෙලා යන්නේ. ඒ වගේම නැතුව අපි වැලිකොට්ට දාපු නිසා ගඟ කීකරුවේ යුතුයි ගඟ අපිට උදව් කළ යුතුයි කියලා කියනනම් එහෙනම් මේ ප්‍රවාහය පිළිබඳ දන්නේ නැති කාරණා. ඒ වගේ තමයි සතිය පිටවන පටන් අර ගන්නකොට අර මුළු ලෝකෙම මෙතෙක් තිබුණු සාන්ති සබ්බදී ලෝක සෝත හැම පැත්තටම හැම දිශාටම විවිධ වේග වලින් ගමන් කරන්නා වූ මේ ස්රෝතයන් එකක් කුලප් වෙන බව නම් හැබෑව. එනිසායි කියලා කියන්නේ මේ භාවන මධ්‍යස්ථානික යාන්ත්‍රය. Tamanට වැඩි සතිමත් කුලේ ආශ්‍රය කරන්නේ. මෙන්න ඊට පටන් ගන්න. පණගරන් ටික ටික ටික ටික ටික කරන අතරමැද Taman දන්නේ නැහැ අර ස්ථිර කොන්ක්‍රීට් දන්න වගේ. මෙන්න මේ විදිහට ස්ථිර කොන්ක්‍රීට් දන්නක් නැතිව සමාජය වැඩිලා තමයි බුදුහාමුදුරන් ඉස්සර කාලේ තිබුණේ. ඔන්න ඕක තේරුම් අරගත්තේ නැති වුණොත් මේ ඊගාවට එන්න තියෙන මේ සම්මා සමාධිය ගැන පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා සම්මා සමාධියේදී දරුවචනන්දේ පෙන්නනවා උපේක්ඛකෝ සතිපාරිසුද්ධි සතියෙන් පිරිසුදු වුණා වූ උපේක්ෂාවටයි බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා සමාධිය කියලා. එනතන වැලිකොට් වලින් සම්පූර්ණ බැම්ම ගැහුවට ගඟ නතර වෙන්නත් ඉඩ තියෙන ඊටවල කාලේ. ඒකෙන් අපි කවදාකවත් ගඟ නතර කරයි කියන තත්ත්වයට ගන්න බෑ. මේ වැලිකොට් වැලිකල් හිතින දේකුත් නෙවෙයි. මොකද මේ සර්වඥ සාසනයේ කියන උත්කෘෂ්ඨකම තමයි විශේෂඥ භාවය තමයි මෙන්න මේ විදිහට වැලිකොට් කහලා ගඟේ පැත්තක් කීකරු කරගෙන නැත්නම් පැත්තකින් අපි ඉඩ අරගෙන ඊ අතරමැදි ස්ථිර කොන්ක්‍රීට් එක වදින්න ඕනේ. නැත්නම් ස්ථිර බැම්ම වදින්න ඕනේ. මේ බැම්මේ දොරටු කීයක? ඒ දොරටු හඳුනන්න පුළුවන් ඊටෝර කාලේ දෙක තාලයකට, වෙයි කාලේ දෙක තාලයකට ඒ විදිහට කඩතොළු කියලා හැදුවොත් අන්න ගංගානාථ කරා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේදී සතිය කොච්චර උත්කෘෂ්ඨ සේවාවක් කරනවද කියනවනම් සතිය නැත්තම් කවදාකවත් මේක හලස් කරගන්න බැරි තරම්. ඒ නිසා අර අචිතමානක අහපු ප්‍රශ්නෙට ඒ විදිහටමයි සර්වඥයේ සර්වඥාන්වහන්සේ උත්තර දුන්නේ. ඒ එහාට මෙහාට ගන්න වේග ධාරාවන් නිවාරණය කරන්න සංවර කරගන්න සත්‍ය අවශ්‍යයි. ඒක නිසා සීල සංවරයේ වැදගත් කොටස සිද්ධ වෙන්නේ සති සංවරය. මේ නිසා සුත්‍ර දේශනාවල සමහර තැන්වල පෙන්ලා දීලා තියෙනවා සිල්වන්ත වෙලා සීල විසුද්ධිය ලබාගෙන ඊගාවට සති භාවනා කරන්න. තව සමහර තැන් වල සඳහන් කරනවා සතිය පිහිටුවාගෙන තේරු අරගෙන ඒ මත්ති සීලෙවත් වෙන්න. සිල්වත් වෙන්න දෙකම පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ආගම අනුකූලව ගත්තොත් අපි හිතන්නේම කරන්නේම කියන්නේම සීලයට පස්සේ සතිය. සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියලා. නමුත් සර්වඥාන්සේ ඒ තරමටම වැඩි තැන්වල ඒක සඳහන් කරලා තියෙනවා. ඒත් අනන්තවත් ස්ථාන කියනවා සතියේ සතිමත් වෙලා ලැජ්ජ බය දෙක ඇති කරගන්න. පිරියෝතප්ප. පිරියෝතප්ප දෙකෙන් පස්සේ සීලය ඇති කරගන්න. ඇති වෙනවා. ඔය අඟුලිමාල වගේ ගත්තන්න සීව සිල්වන්ත උනේ ඒකේ. ඉස්ලාම සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේනකොට පිහිටිය යුතු තැන ලැජ්ජාව පිහිට. පිහිටිය යුතු තැන බය පිහිටනවා. මේ දෙක තමයි සීලයට පදරන්නේ. එහෙම නැති වුණොත් ඒ පුද්ගලයා සිල්වන්තව හැසිරුණාට කවදාකවත් සතියෙන් ඒක ඉස්තිරසාර වෙන්නේ නැත්නම් ඒ සීලේ yaadෙන්නේ නැහැ. සම්‍යක් සීලයක් වඩපත් වෙන්න විපිලිතර බව දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. යම් වෙලාවකට සීල සංවරයේ සති සංවරයත් එකතු වුණා නම් අනිවාර්යයෙන් මේක විපිලිතර බව නැති කිරීමේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය අතර ලොකු මැදිහත් වීමක් පාලමක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය සතිය පිළිගන්න පටන් අරගෙන කටයුතු කරනකොට සමහර යෝගාචරෝ සීලෙන් පටන් ගන්න සංවරකමෙන් පටන් අරගෙන සතියට යනවා. තව සමහර ඇත්තෝ ඒව මොනවාක්වත් නැතුව සී සංවරයෙන් පටන් ගන්නේ. සති සංවරයෙන් පටන් අරගෙන සීලයට එනවා. මෙන්න මේ දෙකම එදා කාලේ සංවර්ධනාන්ත වැඩ හිටපු කාලේ ඒ වගේම ලංකාවේ ලංකාවට බුද්ධ ධර්මවත් ඇවිල්ලා අවුරුදු 1000ක් විතර යනකම් ඉතාමත්ම ප්‍රකටව හිට වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට එතකොට අධිකාරියක් නැහැ. ඒ සිල්ලන්ත වෙලායෙන් තෝනේ ගතිය පිටවන්න කියන්න කවුරක්වත් පැත්තෙත් නැහැ. සතිවන්ත විය යුතුමයි සීලවන්ත වෙන්න කියලා ප්‍රශ්නකුත් නෑ ඕනම කෙනෙකුට ඕන කායකට බැහැ ගන්න. මේ ආගම කියන සංස්කාරය ඇති කරගත්තට පස්සේ තමයි ඕක මහා බරක් වෙන්නේ. ඉතින් එතකොට ඒ ඉන්න අධිකාරී කට්ටිය කියනවා මෙහෙම මේ වෙන්න ඕනේ මෙහෙම මේ වෙන්න ඕනේ කියලා අර උත්සාහයෙන් කටයුතු කර නැත්නම් ඉතින් නීති දානවා. ඉතින් මේ මේකට වෙන කරන්න දෙන්නේ ඉතින් වෙන ආගම් වලට යනවා. මේක හැම පැත්තෙම දොර ඇරලා තියෙනවා නම් ඕනම කෙනෙකුට මෙතන කරගෙන යන්න පුළුවන් ඒ සර්වඥාන්තික ඉඩ තියෙනවා නම් මේ මේ අපේ ධර්මයේ තුල ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්ථාන ලාභාසන ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේක නිකන් කටුකයක් කරගන්න යන්නේ මේ මට නම් පේන ප්‍රධාන වශයෙන් මේ මගේ ඉතිරික මත වෙන්න පුළුවන් මේ සති කියන කයිසිකේ නොදැනීම. මේක දැනගත්තා නම් දැනගත්ත පුදුරට ලොකු සාන්තියක් හම්බ වෙන්නේ පුදුලේ ආශ්‍රය කර නැත්නම් ලොකු සාන්තියක් ලැබෙනවා. පද්ධතියට ලොකු සාන්තියක් ලැබෙනවා. ඒ වගේම තමයි මේක ඇති කරගන්නේ කාමාරුයි. ඒ මොකද මේක සාන්දෘෂ්ටික ධර්මයක් නිසා විහිළුවට බොරුවට මායාවට ඡායාවට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජීවිත කාය පූජාවෙන්ම කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට තමයි මේක වැඩෙන්නේ. වැඩෙන කොටත් තමයි හිතන තාලෙටමත් නෙවෙයි වැඩෙන්නේ. ඒ නිසා වැඩෙන නොවැඩෙන බව ගුරුවරයාට බාර දෙන්න. තමයි කරන්න තියෙන්නේ කළ යුතු සත්‍යමත් භාවයේ ඇති කිරීමට කටයුතු කරන එකයි ඒ නිසා සතියේ මූලික ලක්ෂණයේ වශයෙන් අපි අටුව අපොත්තල අභිධර්ම පොත්වල පෙන්නන්නේ අපිලාපන ලක්ෂණ. කොලාපයින් එක කියන්නේ යම් තැනක සතිය වැටුණනේ පිහිටියානේ ඒක අඩියටම බයි. ප්‍රතිච්ච බියකින් බටර් කෑල්ලක් කපනකොට ආයේ බිය ගැටවල හැප්පිලක් මොනවාක්වත් නැහැ අතුරු ආන්තර මොනවාක්වත් නැහැ අඩියටම බයි. අපේ ලෝකදාන සඳහන් කළේ කොළපතකට දැම්මෝ ගිනිගත් යවටත්සේ. පත්තර යකඩ ගුලියක් කොච්චර කොළකොඩකට දැම්මත් ඒක කාගෙන පුච්චගෙන අඩියට බහින්. ආන්‍ය වගේ තමයි සතිය පිටුස් මතු පිට ලේව කැමක් නැහැ. කොළාපයින් එකතිය තමයි වතුර දාපු ලබු කබලක් හෝ වතුර දාපු දැන් කාලයක් යන දීපෝම් කැලක් ගත්තොත් ඒක කවදාක වතුරට යන්නේ නැහැ උඩ වතුරත් එක්ක එහාට මෙහාට කොලාපණමින් පවතිනවා. මේ තමයි අසතිමත් සිටි හැටි. කොත්තලේව කනවා, ලෙල්ලවලේව කනවා, ඉතර කොම්බේ විතරක්. අතුරට මොකුත් නැහැ. අපිලාපන කියලා කියන්නේ පොළා නොපනින ගතිය, සබ්දිය පිහිටි ආනන් රූප ධර්මයක රූප ධර්මයේ අධියතම යනකයි යන්නේ. ඒ නතර වෙන වේදනාවට යනවා, චිත්තයට යනවා, ධර්මානුපතනකට යනවා. ගුරුතුතනි පටන් අරගත්තට කාගෙන ඇතුළතම යන එක තමයි සතිය හැටි. ඒ නිසා අපිලාපන ලක්ෂණ අසම්මෝස රස. සතිය පිහිටවමනසට අන්දමන්ද නැහැ. මම දැන් සතිය පිළිලා තියෙන පිම්බීම හැකිලීමේද මම දැන් සතිය පිළිලා තියෙන ආස්වාද ප්‍රස්වාසයේද මම දැන් සතිය පිළිලා තියෙන සක්මනේ වම දකුණේද මම දැන් සතිය පිළිලා තියෙන කෑමේ බීමේ යෑමේ ඊමේද කියලා ඒක පිළිබඳ කවදාකවත් කලකොල භාවය සම්මෝහයක් එන්න. ආවනම් ඒක හිත පිට යෑමක් ඒක භාවනා පාරෙන් පිට පැනීමක්. ඒක ඒ පුද්ගලයා වහාම දරගන්න. එතන සතිය ගත කරන කෙනාට අන්දමන්ද භාවය. ඒ කරන වැඩේ පිළිබඳව උට හොඳ කලෙලියක් කියනවා. එහෙම නැත්නම් කලෙලියක් එන්නේ ඉන්න වැඩි වෙනවා. එහෙම නැති කරන කෙනා සම්මෝසාව කියනවා. කිල්ලකින්නේ මොකටද ලෝකයාට පේන්නේ. එහෙනම් වැඩි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද මේ කට්ටියට පේන්නේ. ආන්න වගේ බාහිර පටලවා ගන්නවා අධ්‍යාත්ම බහිද්ද දෙක පටලවා ගන්නවා හොඳ නරක දෙක පටලවා ගන්නවා නානාත්‍ර විදියේ මේ ෂට මායාවී ප්‍රශ්න මතු කරේ මතු වෙන්නේ ඉඳ තියෙනවා වංචනික වාතයේ සම්මෝධාව ඇති වෙනවා මේ සම්මෝධාව නොඉන්න තමයි කියන්නේ යෝගාවචරය සතියෙන් ප්‍රතිපස්ථාන කරමින් භාවනා කරනකොට සමතා සුද්ධ කරන්න ගියාම තම හරියට මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් ගාක් වෙලා කිය කියන දෙයක් නැහැ. මුතුකාවන්ගේ පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒ ටික මම පස්සේ කියන්නම් මගේ මේ ටික අහලා ඉන්නකෝ. මොනවා හරි සම්මෝධාවක් ගෙනල පිටින් එහාට පස්සම මෙහාට පස්සම. අන්නේ සම්මෝසාව එන්ටෙන් ටෙන් ටෙන් අඩු වෙන භාවනාව හරියට. ඒක හරියන බවට ගුරුවරයා වගේ බලා ගන්නවා. කියලා දෙන්න ඕනේ මේ ශිෂ්‍යයාට මෙන්න මෙතනදී මූල කර්මස්ථානේ මේකයි මෙනේ කලේ මේමයි වැටුනේ මේමයි කියන කාරණා තුන කියනවනම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? අරමුණක් දැක්කට පස්සේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්න පුළුවන් නම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? ආන්නේ විදිහට ගුරුවරයා විසින් ගෝලයාට ඒ ධර්ම කමඨාන් සුද්ධ කිරීමේ මාර්ගයෙන් ප්‍රවේශ කරනකොට සංවේදනය කරනකොට එnte ente ente ente යෝගාචරයට ගිය පාරයි යන්න තියෙන පාරයි නොගියත් අංගේ පටලවිලි පාරුයි හොඳට සම්මෝසාව දුවෙන් පටගන්න. ඒකෝ පරිගාඩ පරියන්කට යන්නේ හොඳ කලෙලියක් අද මම මෙතෙන් කරකන් දැන් ගන්නවා අද මම මේක කරගන්නවා කියලා ඉදිරියට. ඒ වගේම තමයි සම්මෝසාව නැතුණා වගේ තමයි ආරක්ක පච්චපට්ඨානේ බුද්ධලට එන්ටෙන් ටෙන් ආරක්ෂක භාවයක් ලැබෙනවා. සීල ආරක්ෂාව වැටෙනවා, සති ආරක්ෂාව වැටෙනවා, සමාධි ආරක්ෂාව වැටෙනවා. මූල කර්මස්ථානේ ඕනේ අන්දවන්ද වෙලාවක දීපත් වෙච්ච ගම තමයි ගෙදර ආවා වගේ ලොකු එළියක් කියන හරියට කැලේට යන මිනිහා දිගින් දිගටම යනකොට මඟ දිගට තියෙන ගස් වලට කොට කොට අගියාන කොච්චර කැලිය ඇතුළට ගියා. ඌ ආපහු ගම හොයාගෙන මේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතු අපි ඉක්මනට ඉක්මනට යන්න ඕනේ වැඩේ කරගෙන එන්න ඕනේ කියලා මට ලකුණු ගන්නේ නැතුව ඉක්මන් වුණාට කැලේට ගියාට පස්සේ කොයි දිශාවක් එකවද. එතකොට ඒ බුද්ධට ආරක්ෂා ගන්න තියෙන සම්මෝසාව කාලය. කාන්තාරය නැත්තත් ඒකයි. මොහොත යන මිනිහත් ඒකයි. සංසාර ගමන යන මිනිහත් ඒකයි. දුරට යන මඟ ලකුණු කියා ගන්නලා සතිය ගන්න. සතියේ සරති අනුසරති කියන ප්‍රශ්න දෙක මතු කරගන්න. සරති කියන්නේ ජීවත් කරන අනුසරයෙන් කියන අනුස්මරණය කරලා දෙනවා. ඒක ප්‍රශ්න ඇති කරන්නේ. සතියෙන් කියනවා කොච්චර ගැඹුරට ගියා බය වෙන්නේ. ඒ නිසා සතියේ ආරක්ක ප්‍රතිපත්තන කිසිය අදුමක භාව ප්‍රතිපත්තන. ඒ කියන්නේ ආනාපානසිකේ ගියා නම් ආනාපානසිකේ කොච්චර ගැඹුරද කියලා. එක්ක නාසිකාග්‍රේ හිතෙන් තියෙන බව දන්නොත් නැත්තම් ආනාපානේ ලාංඡනේ හරි පේනවා. ආනාපානසිකේ කියලා මම දන්නේ සම්පූර්ණ හිත චිත්තානුපස්සනාට ගියා සම්පූර්ණ හිත වේදනාට ගියා කියලා කවදාවත් එන්නේ නැහැ සතිය දිගේ කියලා. ඉන්නේ මැකලීමේදී ගියේ කෙනාට කොච්චර ගැඹුරකට ගියත් දැන් එක්ක උදරයේ හිත තියෙන බව නැත්නම් පිම්බීම හැකියින් වාර කෙනෙක් විෂය මූල කර්මස්ථානේ අභිමුඛමයි ඒ කොච්චර ජීවු වෙන්න පුළුවන් කොච්චර ගොරෝසු වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න ඒ කොයි මායාවෙ හිටියත් විෂයාභිමුඛ භාවකතිය ඒක ආරස්සාව එන්නේ මූල කර්මස්ථානේ දැක ගැනීමමයි දැනෙන්නේ ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරනවා සතිය සතර සතිපට්ඨාන පදස්ථාන මුලින් මුලින් වරදකට සතියම තමයි සතියේ පදනම පවතන්නේ ඒසය සතිය මුල් කාලේ පිළිජීවට ගන්න කරදර ටික විඳින්න නැතුව කවදාකවත් සතිය පිටවන්න බෑ. කවදා හරි වැඩි හැරිලා වඳී Tamange අතීතයේද මම මේ වනුගගා දනගගා ගිය නිසා නේද මේව සතිය පිටව ගත්තේ කියලා. නමුත් මේ ධනගාන වඩුගාන වෙලාව නම් හිතන්නේ අයියෝ මම තාම දුර්වලයි කියලා. නමුත් ඒකම තමයි මැත්තේ Tamange සතිය පිටවන්න වෙන්නේ. ඒ නිසා අපිට වයසට යන්න කලින්, ලෙඩ වෙන්න කලින්, මරණයට යන්න කලින් කොහොම හරි මේක පිටව ගන්න වෙනවා. පිටේ නැත්තම් ලෝකේ තියෙන ඕනම අකුසල ධර්ම අකුසල කර්මයකට අපි පත් වෙන්නේ කියලා. ඒ නිසා සතිපත්තහන ධර්මයේදී ඒ සතිය පෙන්නකොට කායන පසන වේදනා පසන චිත්තාන පසන ධම්මානවසන කියන හතරම පෙන්නේ. ඒ මොකද හේතුව කායන පසනයන් පටන් ගත්තොත් සතිය හරිනම් අනිවාර්යයෙන්ම වේදනා චිත්ත ධම්ම කියන හතරට යොමු කරනවා. ඒ ඒවෙන් පටන් ගන්න පුළුවන් කායන පසනයන් පටන් ගන්නත් පුළුවන්. ඒ නිසා සතිපත්තහන ධර්මයේ ආධුනිකයටත් කැපයි. මනස ආධුනිකයටත් කැපයි. රහතන් වහන්සේට කැපයි. ඒ නිසා සතිය පිටවෙන්න හොඳට දැනගන්නකොට රහත් හිතක් පාද. සතිය පුංචි කරලා සතිය නොසලකා කටයුතු කරොත් කොච්චර කල් ගියත් සාම ළමාවදීමයි ගත කරන්නේ. ඒ නිසා හොඳ අරතුව සාරේ සාර මණ්ඩේ මේක තමයි කියලා හිතා ගන්නවා නම් ඒ පුතිවර කරන හැම වැරද්දක්ම මත්තක ආහාරයක් වගේපත් වෙනවා. ඒ නිසා තමයි අත්කල්ප කොච්චර විදිහට තිබුණත් ඔක්කොම තමන්ගේ මත්තර පිටේ. ඒ තමයි ධර්ම නොදැන හිටියයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ධර්මය දැනගන්නවා කියලා කියන්නේ සතිය දැනගන්න. සතිය දැනගන්නයි කියලා සතිපට්ඨාන දැනගන්න. සතිපට්ඨාන ගන්නවනම් 84000 කර්මස්කන්ධය දන්න. වෙන මොනවාක්වත් හොඳකට කමක් නැහැ. මොකද මේකේ අවශ්‍ය ටික තියෙනවා. ඒ නිසා අද දේශනා කරපු ටික යම් එකක් තියෙනවනේ ඒකත් කිට්ටු කරගෙන තමන්ගේ අත්දැකීම් වලට තව එළියක් වටගෙන මේ සතිය ධර්මයේ වේගුල සතියක් වාට සුපතිත සතියක් වාටපත් කර ගැනීම මේ පස් කාලය ඇතුළත තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ඒ සාන්ති සුන්දර භාවයට සති වේකුල භාවයටපත් වෙන්නේ මේ ධර්ම කොටස් මේ අත්දැකීම් කොටස් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු